ආයිබෝලන් අද අපි කතා කරමු ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන පුන්නෝවාද සූත්‍රය. ඔව් මේක ඇත්තටම අපිට ගොඩක් දේවල් කියා දෙනවා විශේෂයෙන්ම ඉවසීම මානසික ශක්තිය ගැන. හ්ම්. මේක දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී නේද? පුන්න කියන තෙරුන් වහන්සේ නමකට. ඔව් පුන්න තෙරුන් වහන්සේ තමයි ඇවිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්නේ. මොකද ඉල්ලීම? උන්වහන්සේට අවශ්‍ය වෙනවා ආ තනියම අප්‍රමාදීව අර කෙලස්තවන වීරියෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න උදව්වක්. ඒකට සංක්ෂිප්ත, ඒ කියන්නේ කෙටි අවවාදයක් තමයි ඉල්ලන්නේ. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ දෙනවා ඒ අවවාදය. ඒක මොකක්ද මූලිකවම? මූලිකවම උන්වහන්සේ පහදන්නේ අපේ ඉන්ද්‍රියෙන් ගැන. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. හ්ම්. මේ ඉන්ද්‍රියන් සහ අපිට හමුවෙන අරමුණු අතර සම්බන්ධය. හරියටම හරි. ඇසට ප්‍රිය රූප පේනවා, කනට මිහිරි ශබ්ද ඇහෙනවා, නාසයට සුවඳ, දිවට රස, කයට පහස, මනසට අදහස් මේ වගේ දේවල්. එතකොට මේ හමුවෙන දේවල් මේ අරමුණු ඕ මේ ප්‍රියමනාප හිත ඇදිලා යන අරමුණු අපි සතුටින් පිළිගන්නවන නේවයි ගුණ කිය කී ඉන්නවනම්. එහෙම බැසගෙන ඉන්නවනම්. එතකොට එතන තමයි තණ්හාව හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ඇලීම, ඒ ගැටීම. තණ්හාව හටගත්තම වැදගත්ම දේ තම උන්වහන්සේ කියන තණ්හාව හට ගැනීමෙන්ම දුක හටගන්නේ කියලා. තණ්හාවයි දුකයි අතර තියෙන ඒ ඍජු සම්බන්ධය. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අරමුණේම නෙවෙයි අපි ඒකට දක්වන ප්‍රතිචාරය. අර ඇලීමේ. එතකොට මේකෙන් ගැලවෙන්නේ කොහොමද? දුක නැති කරගන්නේ කොහොමද? ආ, ඒකට මාර්ගය තමයි අර අරමුණු සතුටින් නොපිලිගැනීම, ඒවයි ಗುಣ නොකීම, ඒවට බැසගෙන නොසිටීම. ප්‍රතිවිරුද්ධ පැත්ත. ඕ. එහෙම කරනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ නැති වෙලා යනවා. බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට තණ්හාව නිරුද්ධ වීමෙන්ම දුක නිරුද්ධ වෙනවා. මේක තමයි අර සංක්ෂිප්ත අවවාදය. හරිම පැහැදිලි. ඉතින් මේ අවවාදය අහලා පුන්න තිරුණ වහන්සේ මොකද්ද කරන්නේ? උන්වහන්සේ මේ අවවාදයේ හිතට අරගෙන තීරණය කරනවා බොහෝ දුෂ්කර ප්‍රදේශයකට වඩින්න. ආ, ඒ කියන්නේ අර සුනාපරන්ත කියන ජනපදයට. ඔව් සුනා පරන්තයට යන්න තමයි අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන. උන්වහන්සේ ඒ ගැන අනුතුරු අංගවනවා නේද? අනිවාර්යෙන්ම උන්වහන්සේ කියනවා පුන්න සුනාපරන්තේ මිනිස්සු හරිම චණ්ඩයි, පරුෂයි, ගොරෝසුයි කියලා. මෙතනින් එහාට තමයි කතාවේ අපූර්ම හරිය දිගහැරෙන්නේ පුන්න තෙරුන්ගේ මානසික සූදානම. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ පටන් ගන්නවා ප්‍රශ්න මාලාවක් අහන්න. ඒ මිනිස්සු මොන වගේ දේවල් කරන්න පුරුවන්ද කියලා. මුලින්ම අහනවා පුන්න ඒ සුණාපරන්ත වැසියෝ ඔබට ආක්‍රෝෂ කළොත් බැන්නොත් ඔබ මොකද හිතන්නේ? පුන්නතරුන්ගේ උත්තරේ හරිම පුදුමයි. උන්වහන්සේ කියනවා ස්වාමිනී මම මෙහිම හිතනවා මේ සුණාපරන්ත වැසියෝ හරිම යහපත් මට අතින් පහර දුන්නේ නෑනේ කියලා. හ්ම්. ඒ කියන්නේ වෙන්න තිබුණු නරකම දේ නොවුන එක ගැන සතුටු වෙනවා. ඔව්. ඊළඟට බුදුහාමුදුරුව අහනවා හොඳයි පුන්න. ඔවුන් ඔබට අතින් පහර දුන්නොත් එතකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි මම හිතනවා මේ මිනිස්සු යහපත් මට කැට කැබලිති වලින් ඒ කියන්නේ ගල් වලින් ගැහුවේ නෑනේ කියලා. ඒ විදිහටම ගල් වලින් ගැහුවොත්. මම හිතනවා මේ අර යහපත් මට දඬු මුගුරු වලින් පහර දුන්නේ නෑනේ කියලා. දඬු මුගුරු වලින් ගැහුවොත්. මම හිතනවා මේ අය යහපත් මට ආයුධයකින් කඩුවකින් වගේ පහර දුන්නේ නෑනේ කියලා. හරි පුදුම ඉවසීමක් සහ අර දෘෂ්ටියක් නේද හැම වෙලේම යහපත දකින්න. ඒක තමයි මේ මානසිකත්වය. අර මුලින් කතා කරපු තණ්හාවෙන් මිදීමේ මාර්ගය ප්‍රායෝගිකව කොයිතරම් ගැඹුරට වඩලා තියෙනවද කියන එකට සාක්ෂියක් මේක. ඉතින් මේ ප්‍රශ්න මාලාද එතන ඉවර වෙන්නේ නෑනේ. නේ බුදුරජාණන් වහන්සේ අහනවා පුන්න ඔවුන් තීනු ආයුධයකින් පහර දීලා ඔබව මරා දැමුවොත් එහෙම මරා දැමුවොත් එතකොට මොකද හිතන්නේ ආ එතනදී පුන්න තෙරුන්ගේ තිලිතුර තමයි අතිශයින්ම ගැඹුරු උන්වහන්සේ කියනවා ස්වාමිනි මේ ලෝකයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉන්නවා තමන්ගේ ශාරීරිය ගැන ජීවිතය ගැනත් කලකිරිලා. ඒ නිසා දිවි නසා ගන්න ආයුධ හොයන එහෙවු එකේ මම ඒ වගේ ආයුධයක් නොසොයාම මට මේ ආයුධය ලැබුණානේ කියලා මම සිතනවා. ඇත්තටම ඒක වචන වලින් කියන්න බැරි තරමේ මානසික දමනයක් සංසිඳීමක්. ඕ ඒ පිළිතුර ඇහුවම බුදුරජාණන් වහන්සේ අතිශයින්ම පැහැදෙනවා. උන්වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ කියනවා සාදු සාදු පුන්න කියලා. ඔබ ඒ කියන දමණයෙන් සහ සංසිඳීමෙන් යුක්ත නිසා පුන්න ඔබට පුළුවන් සුණාපරන්තයට වාසය කරන්න යන්න පුන්න සුණාපරන්තයට ගිහින් මිනිසුන්ට අනුකම්පා කරන්න කියලා අවසර දෙනවා. හරි. ඉතින් පුන්න තෙරුන් මානසේ වඩිනවා සුණාපරන්තයට ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ එහෙ වැඩ කාලේ ඒ වසර තුලදීම උපාසකවරු 500ක් සහ උපාසිකාවෝ 500ක් 500 බැගින් ඔව් 500 බැගින් ඒ අයට ධර්මය අවබෝධ කරවන විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව දුක නැති කිරීම සහාය මාර්ගය ඒ වගේම උන්වන්සේත් උන්වහන්සේ තේ කාලය තුලදීම ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරගන්නවා. ඒ කියන්නේ අර උතුම් ප්‍රඥාව. පසුව උන්වහන්සේ පිරිණිවන් පානවා. පිරිණිවන් පානවා ඒ කියන්නේ රහත් භාවයට පත් වෙලා භෞතික ශරීරය අතහැරීම. හරියටම හරි. රහතන් වහන්සේ නමක් විදිහට තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ. ඉතින් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වෙනත් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනව නේද උන්වහන්සේගේ පරලොව ගතිය ගැන? ඔව් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරත් හරිම වැදගත්. මොකද්ද? උන්වහන්සේ කියනවා මහණෙනි පුණ්‍ය කුල පුත්‍රයා පඬිත කෙනෙක්. නුවණති කෙනෙක්. එයා ධර්මානුකූලවමයි ජීවත් වුනේ. ධර්ම කරුණු සම්බන්ධයෙන් මාව වෙහෙසටපත් කළේ නැහැ කියලාත් කියනවා. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇහුවේ නැහැ. Tamanම ප්‍රඥාවෙන් කටයුතු කළා කියන එක. ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වාධීනත්වයේ ප්‍රඥාම අගය කරනවා. ඔව්. අවසානයේ උන්වහන්සේ තහවුරු කරනවා. ඔහු පිරිනිවන් පෑවා කියලා. එතකොට මේ සම්පූර්ණ කතාවෙන් මේ විමසුමින් අපිට පැහැදිලිවම පේනව නේද? අර ඉන්ද්‍රිය පිනවන්නට තියෙන කැමැත්ත, ඒ කියන්නේ තණ්හාව කොහොමද දුකට හේතු වෙන්නේ කියලාත් අනිවාර්යෙන්ම ඒ වගේම ඒ තණ්හාවෙන් මිදීම තමයි නිවනට තියෙන මාර්ගය කියන එකත්. ඒකම පුණ්‍යතරුන් වහන්සේගේ ආදර්ශය. ඒකින් පේනවා බාහිර ලෝකෙන් එන ගැහැට, නිന്ദා, අපහාස මොනතරම් දරුණු වුණත් නිවැරදි මානසික ආකල්පයක් තියෙනවනම් ඒ ඔක්කොම දරාගන්න ඒ වයින් එහාට යන්න පුළුවන් කියන එක. ඒක ඇත්තම අද කාලේටත් ගොඩක් වැදගත් වෙන පාඩමක්. ඔව්. අවසාන වශයෙන් සමහර විට අපිට මෙහිම හිතන්න පුළුවන්. පුණ්‍යතරුන් වහන්සේ අර අන්ත අභියෝග ඉස්සරහා පවා පෙන්නපු ඒ අසාමාන්‍ය යහපත් දෘෂ්ටිය, ඒ ධනාත්මක බව අපේ දිනදා ජීවිතයේදී අපි මුහුණ දෙන සමහර විට ඊට වඩා ගොඩක් සුළු සාපේක්ෂව පොඩි අපහසුතා අභියෝග තියෙනවනේ. ඔව් ඇත්ත. අන්න ඒ වෙලාවල් වලදී අර වගේ මානසික ශක්තියක් අර වගේ දෘෂ්ටියක් අපිට කොහොමද යම්කිසි මට්ටමකින් හරි පුරුදු කරන්න පුළුවන් වෙන්නේ? හ්ම්. ඒක ගැඹුරින් හිතන්න ඕන කාරණයක්. ඒ වගේ මානසික ශක්තියක් වර්ධනය කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඒක තමයි. ඒ ගැන හිතන එකත් මේ සූත්‍රයෙන් ලැබෙන වටිනා දෙයක්.